ධර්මානුශාසනාව අද දේශිකානන් වහන්සේ මාතර ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභික ශ්‍රී මහින්ද පරිවේනාධිපති ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජ්‍යපාද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 සික්ඛාපතනා සම්තිපාදා අවංචනා මාතා පිතා ච නික්ඛන්තා ජාත වේද පටික්ඛමති සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුදුබණ පදය දේශනා කරවාගෙන ශ්‍රවණය කරලා ඒ තුළින් ලබන්නා වූ ආනිසංසය මෙලොව සැපය පිණිස පරලොව සැපය පිණිස සාංශාරික දුකින් නිදහස් වීම පිණිස අපි අපේ ජීවිතය සාර්ථක කරගන්නට මනවින් අවබෝධයෙන් ශ්‍රවණය කළ යුතු වෙනවා. අපේ ජීවිත ලස්සන වෙන්නේ අවබෝධය වඩා වඩා වැඩි වෙනකොට. ජීවිතේ හැම වෙලාවකම විවිධ අත්දැකීම් අපිට ලැබෙනවා. ජීවිතේ අපිට අත්දැකීම් ගන්න පුළුවන්. ඇසට පෙනෙන කනට ඇහෙන දිවට දැනෙන ශරීර ස්පර්ශ ආදී කොටගත් ගඳ සුවඳ ආදී කොටගත් මේ හැම දෙයකින්ම අවබෝධයකින් යුතුව සිහියකින් යුතුව කටයුතු සිද්ධ කළොත් දවසක් පුරාවට ලබාගත හැකි අවබෝධය අපමණයි යම් දෙයක් දුටුවහම දුටු සැනින් අමතක කරන දේවත් යම් දෙයක් ඇහුවහම ඇසු පමණකින් අමතක කරන දේවත් නෙවෙයි හරි හේතුව ඒ කාරණාවන් පිළිබඳව දුටු දේ ඇසූ දේ කළ දේ පිළිබඳව විමර්ශනාත්මකව අවබෝධයෙන් හිතුවොත් ඒ හිතන තැනැත්තාට ඒ කලකී ඇසූ දේ පිළිබඳ මන අවබෝධයක් සත්‍යමය අවබෝධයක් ලබා ගන්න පුළුවන් ජීවිතේ පුරුදු කරනවය පුහුණු කරනවය කියන්නේ ඒකට ගොවිකම කරන්නට පුරුදු වෙන්න ඕනේ. රියදුරුකම කරන්නට පුරුදු වෙන්න ඕනේ. වෙනත් කර්මාන්තාදී දේවලට පුරුදු වෙන්න ඕන. හැබැයි මේ හුරුව පුරුද්ද ජීවිතයේ පුරාවට කාය කර්ම ආදී දේවලින් ජීවිතයේ පුරාවට පුරුදු පුහුණු කරගෙන ගියාට මදි ඒ වායින් අද්දකී ලැබුවාම තමයි අද්දකින් බහුල කුජලයක් බවට පත් වෙන්නේ. සාමාන්‍ය ගම්මානයක කුඹුරක වපුරන තැනැත්තෙකුට ඒ කුඹුරෙහි ගති ස්වභාවය වතුර බැසිය යුත්තේ කොහෙන්ද ඇල තැබිය යුත්තේ කොහෙන්ද නියර තැබිය යුත්තේ කොහෙන්ද ආදී වශයෙන් ඒ ඒ ප්‍රදේශය තුල තියෙන ස්වාභාවික ස්වභාවය දන්නේ කුඹුරෙහි ඉන්න කෙනා. ඒක නගරේ ඉන්න කෙනාට ඇවිල්ලා මේක මෙහෙමයි කියලා කියනවට වඩා විද්‍යාත්මක දැනුමක් ඒ කුඹුරේ ඉන්න කෙනාට තියෙනවා. මේවා ඔය කලපුරුද්ද දැකපුරුද්ද කියලා අපි අහලා තියෙන ඒ වගේ. ඒ නිසා මේ ධර්මයත් ඇසූ පුරුද්දක් තියෙන්නට ඕන. ඒ ඇසූ පුරුද්දක් තියෙන කෙනා අහනවා ඒවා සිතීමේ ඇසූ දේ සිත අවබෝධ කර ගැනීමේ පුරුද්දක් තියෙනවා. තොට එහෙමනම් නිබ්බරදිව බණ අහන තැනැත්තා අසන බණ අවබෝධ කර ගැනීමේ හැකියාවකුත් අවබෝධ කරගත්ත දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාවකුත් ඇති පිරිසක්. එනිසාද දවසේ මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ පින්නතුනි මේ වර්තමානයේ තුල රටක ඇති වෙලා තියෙන ලෝකයේ ඇති වෙලා තියෙන ඊ타ත්ම නරක විපත්තිකාරී කාලයක මේ බණ කියන්නේ. එතකොට ලෝකේ අද විතරක් නෙවෙයි මෙවැනි විපත් ඇති වුනේ. අනන්ත කාලික ඉඳලා වර්ෂ 100කින් 200කින් 300කින් 50කින් 20කින් මෙවැනි විපත්තීන් එනවා. ඒ විපත්තීන් වලට මිනිස්සු මුහුණ දෙනවා. ඒවට පිළියම් සොයා ගන්නවා. ඒ වගේම ඒවායින් දුරු වීම සඳහා ක්‍රමෝපායන මාර්ගයන් සොයා ගන්නවා වගේම ඒවට අනුගතව ජීවත් වෙන්නත් පුරුදු වෙනවා. දැඩි සීත රටවල දැඩි සීතට ඔරොත්තු දෙන පිරිස්. දැඩි උෂ්ණ රටවල දැඩි උෂ්ණයට ඔරොත්තු දෙන පිරිස්. ආදි වශයෙන් ගත්තහම සෞම්‍ය රටවල් වලට ඊට හුරු වෙච්ච පිරිස්. ආදි වශයෙන් විවිධාකාරයෙන් ලෝකයේ තුල මිනිස්සු ඉන්නේ. සත්තු ඉන්නේ. හැබැයි ඒ වගේ ස්වාභාවික දෙයක් නෙවෙයි මේක. මේ වර්තමානයේ කොවිඩ් 19 වසංගතය එහෙම එකක් නෙවෙයි මේක අලුතෙන් ආපු දෙයක්. දැන් මේකට මුහුණ දිය හැකි ක්‍රමවේදයක් පිළිබඳ ධර්මානුකූලව අපි කල්පනා කරලා බැලුවහම අපේ ලෞතර බුදුහාමුදුරුවෝ සත්‍ය බලයෙන් එවැගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ සත්‍යක්‍රියා බලයෙන් මහා විපත්තීන්ගෙන් අත් මිදලා තියෙනවා. ඒ නිසා අපි හැමෝටම මේ සඳහා සිත යොමු කරමි. විනයක් ඇති පිරිසක් බවට ශික්ෂණයක් ඇති පිරිසක් බවට අපිපත් වෙන්න ඕනේ. බලන්නකෝ ධර්මයෙන් කරන්නේ ඒ මේ කාරණා ටිකනේ. මොකද ධර්මයෙන් කරන්නේ? ධර්මයෙන් කරන්නේ විනයක් ඇති පිරිසක් බවට පත් කරනවා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සත්වයකට මිනිස්සෙකුට තියෙන තිදොර සම්වර කිරීම. සිත, කය, වචනය. මේ තිදොර සංවරය බලන්න කොයිතරම් මේ උවදුරට මුහුණ දිය හැකි මිනිහෙක් හදනවද කියලා. ඒ එහෙම මිනිස්සු නිර්මාණය වෙනවනම් මේ ධර්මානුකූල මේක බුදුදහමට විතරක් නෙමෙයි වෙනත් ආගම්වල අයටත් මේ ශික්ෂණය හදාගත්තා බලන්න ධර්මයේ තුලින් අපිට කියා දෙන ඊළඟ කාරණාව තමයි මම මගේ මමත්වය දුරින් තියාගන්න දැන් අපේ සිංහල විවාහාරයක උනත් සඳහන් වෙන්නේ අතේ දුරින් තියාගන්න අතේ දුරින් ඉන්න කියලා. අතේ දුරින් ආශ්‍රය කරන්න කියලා. දැන් බලන්න රියනේ දුර හරිනේ. මීටරේ දුර හරිනේ. ඒතර මීටරේ දුර තියාගන්නවා. මේ සියලු බැඳීම් නිසානේ අපි මේ ලෝකයේ තුල සාංශාරික වශයෙන් සැරිසරන්නේ මම මගේ මමත්වේ. එතකොට බුදුහාමුදුරන්ගේ දේශනාව මොකද්ද? මම මගේ මමත්වේ නැති කිරීම සඳහා පුරුදු වෙන්න කියලා. මම මගේ මමත්වය දුරු කිරීම සඳහා පුරුදු වෙයි. අපේ රටේ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යම්කිසි තැනක රෝගී තත්වයක් ඇති වුනහම පින්නතුනි එක තැනකට වෙලා නිරෝධායනය කියන එක කිරීමේ අපහසුව. දැන් ලෝකේ බහුල වෙලා තියෙනවා මානසික ආතතිය. මානසික විකෘතිතාවය. මානසික ප්‍රශ්න. මොකද දිගු කාලයක් එක තැනක එක විදිහකට සිටිය නොහැකි බව. මේකට උත්තරය ධර්මානුකූල තැනැත්තෙකුට ඒ තරම් ගැටලුවක් නෙමෙයි. පොතපත ලියන, පොතපත කියවන, පොතපතෙහි යෙදෙන, බණ අහන පිරිසලට මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද එයාට වැඩක් තියෙනවා. මෙලෝ දෙයක් නැති වැඩක් නැති මිනිස්සුන්ට තමයි ප්‍රශ්න තියෙන්නේ. දැන් මොන කොවිඩ් ප්‍රසංගතයේ තිබුණා ඒ ඒ තත්වයේ දිහා බලන්නේ නැතුව ක්‍රීඩා කරන මිනිස්සු ගෙවල් වලින් බැහැලා එළිය ක්‍රීඩා කරන මිනිස්සු පාරේ බෝල ගහන මිනිස්සු දැන් විනය නැහනේ ඉවසගෙන ගෙදරට වෙල ඉන්න බෑනේ මේ මෙන්න මේ තියෙන මිනිසුන්ගේ සිත් සතන් වල තියෙන මේ ආකල්පයි පින්නතුනි නැති කරගන්න ඕනේ. ආගමෙන් ධර්මයෙන් පුරුදු කරන්නේ මිනිසුන්ගේ චිත්තසංතානයේ ගොඩනගන එක. අපිට ඉවසීම කියන දේ පුරුදු කරන්න වෙලා තියෙනවා. අපිට බොහෝ දේවල් අත්හරින්න පුරුදු වෙන්න වෙලා තියෙනවා. ජීවිතයේ තමන්ගේ gedara dure කටයුතු සිද්ධ කරගෙන දෑද දෙපය වෙහෙසවගෙන වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ gedara ඉඩකඩක් නැත්නම් වෙනත් යහපත් කාය කර්මවල යෙදෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ වසංගතයෙන් මිදීමේ හැකියාව තියෙනවා පින්නතුනි. ඒ වගේම තමයි මම මේ මාත්‍රිකා කළ ගාථාව දිහා බලමු. ඔයත් හැම කෙනෙක්ම අහලා තියෙන මේ වට්ටක ජාතකේ. මේ වට්ටක ජාතකයේ ලෞතර බුදුහාමුදුරෝ දේශනා කරන්නේ උන්වහන්සේගේ සමයේම ලෞතර බුදුහාමුදුරන්ගේ කාලේ එක්තරා විසුන් වහන්සේලා ප්‍රදේ පිරිසක් සමග වැඩ වාසය කරනවා. එතකොට මේ මේ කාල සීමාවේ ලැබුගින්නක් ඇති වෙනවා. මගධ ජනපදයේ සැරිසරනකොට කුඩා ගමක පිඬුසිඟා වඩිනකොට භික්ෂුන් වහන්සේලා මේ විශාල ලැබුගින්නක් ඇති වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා කර කියා ගන්න දෙයක් නැහැ. විවිධ මත, විවිධ යෝජනා, විවිධ අදහස් ප්‍රකාශ කරනවා. අවසානයේ ලෝතර බුදුහාමුදුරුවෝ ගාවට එකතු වෙනවා. ලෝතර බුදුහාමුදුරුවෝ ගාවට එකතු වෙච්ච සැනින් මහ විශාල ජල කඳකට හසු වුණා වගේ ලෞතර බුදුහාමුදුරන්ගේ පෙර සත්‍යක්‍රියා බලය සිහි වෙනකොටම මේ ලැබුගින්න නිවි යනවා. හැබැයි ඉන වික්ෂුණන්සලා සිද්දන ලෞතර බුදුහාමුදුරන් අහනවා ස්වාමීනි කොහොමද මේ වහන්සේගේ මහත් වූ මේ සත්‍ය සත්‍යක්‍රියා වෙන්නේද මේ කාරණාව සිද්ධ ලෞතර බුදුහාමුදුරුව මේකට හොඳ උත්තරයක් දෙනවා. අතීත කතාවක් ප්‍රකාශ කරනවා ලෞතර බුදුහාමුදුරුව. මේ පෙර මගද දේශේ මහා බෝසතාණන් වහන්සේ මේ වටු යෝනියක ඉපදුණා. දැන් මේ මහා කැලයක වටු වටු පැටවෙක් හැටියට ඉපදිලා සතු තියෙනවා හැබැයි ඒ තටුවල පියාඹන තරමට තටුවල පියාට වෙවිලා නැහැ. කටු කටු වගේ තියෙන්නේ. නවයත්තු උඩ තරම් දැකලා තියෙනවනේ නෙමේ. දැන් මේ කාලේ නම් ගෙවල් වල කුකුල් පැටව ඇති වෙන්නේ නැහැ. කුරුළු පැටව දැකලා නැතුව ඇති සමහර විට මිනිස්සු මේ කුරුළු පැටියෙක් වුණත් බිජු වටින් එළියට ආවට පස්සේ මස් ගොඩක්. ඉතින් මේ පුංචි පැටියා කූඩුවේ ඉන්නවා අම්මයි තාත්තයි වටුපැටියව පෝෂණය කරනවා මේ අතරතුර මහා ගින්නක් එනවා ওই වගේම මහා විශාල ලැබු ගින්නක් මේ ලැබු ගින්න එනකොට සියලු සක්ෂීන් සියලු සත්තු සීසී කඩ දුවලා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ බේරගන්න මේ වටුපැටියගේ අම්මයි තාත්තයි දිගු වේලාවක් මේ වටුපැටිය ගාවට වෙලා ඉන්නවා ජීවිතේ බේරගන්න. මේ දවල් වටුපැටියෝ බේරගන්න. හොටෙන් අරන් යන්නත් බැ. ඇදගෙන යන්නත් බැ. අරගෙන පිහාමින්නත් බැ. මොන විදියකින්වත් මේ වටුපැටිය ගෙනියන්න විදියක් නැහැ. අන්තිමට මොකද වෙන්නේ අම්මයි තාත්තයි දෙන්න. වටු අම්මයි තාත්තයි දෙන්න වටුපැටිය අතහැරලා පියාඹින. වටුපැටියා කූඩු වෙනි. දැන් මේ වටුපැටියට මේ වගේ සිතිවිල්ලක් ඇති වෙනවා. ඒ සිතිවිල්ල මේ වටුපැටියගේ හදවතේ ඇති වෙන ලපවිල්ල ඔහුගේ අදහසක් ඔහුට සිහිපත් වෙනවා. අත්ති ලෝකේ සීල ගුණෝ සත්‍යසෝ චෙය්‍ය නුද්දයා තේන සච්චේන කාහාමි සත්‍ය කිරිය මනුත්තම ආවජ්ජිත්වා ධම්ම බලං හරිත්වා කුබ්බකේ ජිනේ සත්‍ය බල පස්සාය සත්‍ය කිරිය අකාසහන්ති මේ විදිහට ලොව සීලය ඇති සීල ගුණය ඇති සත්‍ය වචනය තියෙන හිතේ පිරිසිදු බව තියෙන. අනුකම්පාව කියන ගුණය තියෙන. මේ ගුණ ධර්මයේ තියෙන. යම් විදියකින් මෙහෙම සත්‍යයක් ලෝක ධාතුව තුල තියෙනවනම් ඒ සත්‍යයෙන් සුවපත් භාවයටපත් වේවා කියන සත්‍යක්‍රියාව තමයි කරන්නේ. එතකොට මේ ධර්ම ශක්තියේ පිහිට පෙර බුදුවරුන්ගේ ගුණ තමයි ස්මරණය කළේ. ධර්මයේ බලය තමයි ස්මරණය කළේ. පිහිට තමයි ස්මරණය කළේ. කියලා මේ සත්‍යක්‍රියාවක් සිද්ධ කරනවා. එතකොට මේ මේ මේ සත්‍යක්‍රියාව තුළ තියෙන්නේ මොකක්ද? ලෝකය තුල අත්ති ලෝකෝ ලෝකයේ සීල ගුණ. ලෝකයන් දවසක තිබුණනම් සීලාදී ගුණයක්. ඒ වගේම මේ ලෝකයේ තුල තිබුණනම් සත්‍ය වචනයක්. සත්‍යං සෝච්චේය මුද්දය. සත්‍ය වචනයක් මේ ලෝකයේ තුල තිබුණනම් තේන සත්‍යේන කාහාමි මේ ලෝකය තුල යම් විදියකින් තිබුණනම් චිත්ත පාරිශුද්ධිය මේ ලෝකය තුල තිබුණනම් ධර්මාදී ගුණයක් මෙන්න මේ සත්‍ය වූ බලය මට පිහිටක් වේවා කියන ප්‍රාර්ථනාව. ඒ තුලින් තමයි මේ සත්‍යක්‍රියාව කළේ. ඒ සත්‍යක්‍රියාව කරන ගමන් පිනොදී මා මුලින් මාත්‍රිකා කළ ගාථාව. තාමත්ම හරි වටින ගාථාවක්. මේ අපි හැමෝටම දැන් කියන්න පුළුවන් අවබෝධයෙන් යුතුව මේ සත්‍යක්‍රියා කරන්න පුළුවන් උපදේශයක් තමයි ලෞතර බුදුහාමුදුරුව අපිට දීලා තියෙන්නේ. සම්තිපක්කා අපතන සම්තිපාදා අවංචන මාතා පිටාච නික්ඛන්තා ජාත වේද පටික්කමති දැන් මේක පළවෙනි කොටස සම්තිපක්කා අපතන නොසලිය හැකි පියාපත් තමයි මට තියෙන්නේ. මට පියාපත් තියෙනවා. හැබැයි කොලවන්න බෑ. පියාඹින්න බෑ. සම්තිපාදා අවංචන. මට කකුල් තියෙනවා. කකුල් තිබුණට මට ඇවිදින්න බෑ. මාතා පිතාච නික්ඛන්ත. මට මව්පියෝ හිටියා. මට මව්පියෝ ඉන්නවා. ඒ කට්ටියට මාව ගෙනියන්න බෑ. ඒ කට්ටියට මට පිහිට වෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මම දැන් තනි වෙලා ඉන්නේ. ජාත වේද පටික්කමති. ඒ නිසා මට රැකවරණය පිණිස ගින්න නතර වෙන්න. එම්බා ගින්න ආපසු හැරෙන්න. මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ සත්‍ය වචනය. මොකද්ද සත්‍ය වචනේ? සම්තිපක්කා අපතන. මට පියාපත් තියෙනවා. පියාඹින්න බෑනේ. ඒක ඇත්තනේ. එතකොට අන්තිපාදා අවංච මට කකුල් තියෙනවා ඇවිදින්න බෑනේ. මට මව්පියෝ ඉන්නවා. ඔවුන්ට මාව ගෙනියන්න බෑනේ. මෙන්න මේ සත්‍යයෙන් මේ ගින්න නිවේවා. ගින්න නෙවුණා. ගින්න නෙවුණා. ඒ වගේ පින්නතුනේ මේ අපි හැමෝටම කරන්න තියෙන දෙයක් තියෙනවා. මට මේ රෝගය හැදෙන්නේ නැහැ. අර ඇමරිකාවේ ජනාධිපති කිව්ව කතාව නෙවෙයි මේ කියන්නේ. ඒ විදිහ අදහසක් නෙවෙයි. දැන් සීලාදී ගුණයක් තියෙනවා. යම් තදා බලනකො පංචිල් තියෙනවනේ. දැන් පංච සීලය නිත්‍ය සීලය හැටියට අපි රකිනවා. යම් තැනැත්තෙක් පළවෙනි ශික්ෂාපදයේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදිය. එතකොට සමාජ සුරක්ෂිත භාවය සඳහා තමයි ලෞතර බුදුහාමුදුරු මේ පානාති පාතා ශික්ෂාපදයේ පනවන්නේ. සමාජ ආරක්ෂාව පිණිස සියලු සත්වයින්ගේ සුවය සැපය ආරක්ෂා. මේක මම රකින්නවා නම් දැන් මගේ ගාව සත්‍ය වචනයක් තියෙනවා. මොකද්ද සත්‍ය වචනේ? මම ප්‍රාණඝාතය කළේ නැත. එතකොට මම හොරකම කළේ නැත. මම කාමයේ වරදවා හැසිරුනේ නැත. මම බොරු කිව්වේ නැත. මම රහමෙලෙහි නැත. මේ ආදී වශයෙන් මේක කියන්නේ මේ පහම රකින්නවයි රකින්න ඕනේ රැක්කොත් විතරයි කියන කතාව නෙමෙයි. යම් තැනැත්තෙක් යම් විදිහකින් යම් ශික්ෂාවක් ආරක්ෂා කරලා තියෙනවා. ඒ ශික්ෂාව පිළිබඳව අපිට සත්‍යක්‍රියාවක යෙදෙන්න පුළුවන්. ඒ සත්‍යක්‍රියාවෙන් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මොකද්ද? මේ ලෝකය තුල යම්කිසි සීලාදී ගුණයක් තියද මේ ලෝකය තුල ඇත්තක් තියද දැන් ඒකනේ මේ ලෝකය තුල යම්කිසි චිත්ත පාරිශුද්ධියක් තියද මේ ලෝකය තුල යම් අනුකම්පාව නැමැති ගුණධර්මයක් තියද අන්න ඒ සත්‍ය බලයෙන් සුවපත් වේවා දුක් නැති වේවා රෝග දුරු වේවා ආදී වශයෙන් පින්නතුනි සත්‍යක්‍රියා කරන්න පුළුවන්. තමන්ගේ නිරෝගීකම වෙනුවෙන් මේ සත්‍යක්‍රියාව කරාම මේ ප්‍රතිශක්තිකරණයක් යම් විදියකින්. එහෙම කරලා මේ කොවිඩ් ප්‍රසංගතයේ තියෙන මිනිහෙක් ගාවට යන්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ කොවිඩ් තියෙන පැතිවල ගිහිල්ලා ඇවිදින්න කියන කතාව නෙමෙයි මේ කියන්නේ. නැත්තම් අපි හොඳ බණක් ඇහුවා. ඒ බණේදී කිව්වා සත්‍යක්‍රියා කරලා ඕන තැනට යන්න කියලා. ඉබාගාතේ ඇවිදින්න කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ. අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ සත්‍යක්‍රියාවෙහි යෙදෙනවා නම් පින්නොතිනි අපිට පුළුවන්කම තියෙනවා මේ නිරෝගීකම කියන දේ අපිට ලබන්න. එතන මේ මේ සත්‍යක්‍රියා බලය මේ රටට ආවේනිකයි. ඒ ධර්මයත් එක්ක අපිට තියෙන දෙයක්. හැම මිනිස්සෙකුටම කරන්න පුළුවන් දෙයක්. ඒ සත්‍යක්‍රියාව කරන ගමන්ම අපි හැමෝටම පුළුවන්කම තියනවා දුස්ත භාවය තියාගෙන සීලාදී ශික්ෂාවන්ගෙන් අපි ආරක්ෂා වෙන්නේ. අපි මේ මේ තුලින් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද අර විනය තියෙනවනම් අපි හැමෝටම මා මුලින් සඳහන් කර විනය කියන දේ තියෙනවනම් හැමෝටම අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවනේ. මෙතන හොඳටම පේනවනේ අපිරිසිදු බව කියලා. මේ විස බීජ කියන එක අපිරිසිදු බවනේ. එතකොට අපිරිසිදු දෙයක් තමයි ශරීරගත වෙන්නේ. දැන් අපිරිසිදු දෙයක් ශරීරගත නොවන විදිහට තමයි අපි රැකෙන්න ඕනේ. එතකොට මේ හුස්මත් එක්ක එන විස වායුවට එකතු වෙච්ච බීජයක් තමයි ශරීරගත වෙන්නේ. ඊට රැකවරණය අපිට දීලා තියෙනවනේ ආවරණය. මුඛාවරණය. එතකොට මේ මුඛාවරණය නැතුව ඉන්න පුළුවන්. හැබැයි තමන්ගේ තන, තමන්ගේ ගෙදර විස නැති තැන. මෙහෙම ආරක්ෂා වෙන්න පින්නොතුනි අපි ලොකු උත්සාහයක් දරන්න ඕනේ. ලොකු උත්සාහයක් දරන්න ඕනේ. ඒ වගේම අපිට හොඳටම වැටහෙනව නේද මේ කාලේ අනේ ලෝකේ කොයිතරම් අනියතද අනේ ලෝකය කොයිතරම් දුකද කියලා මේ වචන දෙක අනාත්ම කියන වචනය ත්‍රිලක්ෂණේ අනාත්ම කියන වචනය තේරෙන්නේ නැහැ කියන්නකො දැන් මේ දෙක තේරෙනවනේ අනේ අනිත්‍යයි, අනේ දුකයි. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නෑ කියන එක. මරණය කියන්නේ ඒ ස්ථිර නැතිව සිද්ධ වෙන දෙයක් නේ. කිසිම දෙයක් ස්ථිර නැහැ. ඒ ස්ථිර නැත්තේ මොකද මරණය නිසා. මැරෙන නිසා, බිඳෙන නිසා, කැඩෙන නිසා. දුකයි කියන්නේ මොකක්ද? දුකයි කියලා කියන දේ හැමෝටම දැනෙන දේ. ඒ තමයි වේදනාව. දුක කියන්නේ වේදනාව. ඒක පීඩාවක්. ඒක පසුතැවිල්ල. ඒක අපහසුතාවය. ඒක අමාරු දෙයක්. ඒක විඳින්න බැරි දෙයක්. සැපයි කියන්නේ මොකක්ද? විඳිය හැකි දෙයක්. දැන් සැපේ තුත්තේ ජීවත් වෙන මිනිස්සු කොහෙද ඉන්නේ? කොහෙම මිනිස්සු කොහොමද දැන් ඔයාට හොඳයි කොහොමද සැපසනී බොහොම සැපේ හැබැයි මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් මේ සැපය කියන දේ ලබන්නට උත්සාහ කරනවා මිසක සැපය ලබන්නට මහන්සි වෙනවා මිසක කිසිවෙක් ලැබුම් සැපයක් නැහැ. සැපය පිණිස යම් තැනැත්තෙක් නිදියන්න ඇලවෙන්න කෙඳිරිල්ලකින් ඇලවෙන්නේ. නිදියන්න ඇලවෙන්නේ කෙඳිරිල්ලකින්. ඒ නිදියන කෙනා ගෙරවිල්ලකින් තමයි නිදියන්නේ බොහෝ අය. සමහරට කෙනෙකුට කියන්න පුළුවන් මම ගොරවන්නේ නෑ මම හොඳට හුස්ම අරගෙන නිදියන අය මං ගොරවන කෙනෙක් නෙමෙයි කියලා. ඔය පිට අයට ගොරවන කතාව නෙමෙයි. මේ රාත්‍රී නිින්දෙදි ගෙරවිල්ලා නින්දෙදි කෙඳිරිල්ල නින්දෙදි ඇතිවෙන මානසික වේදනාව පීඩාව ඒ කොයිතරම් දේවල්ට අපි පහදිනේ වෙනවද සමහරක් වෙලාවට නැගිටම කෙනනේ මැරුණ වගේ නින්ද ගියා කියලා නමුත් ඒ නින්දෙදි ඇතිවෙච්ච කායික පීඩා කිසිවක් අපිට මතක නැහැ අපිට දැනෙලා නැහැ හැබැයි විඳලා තියෙනවා මේක තමයි ජීවිතේ හැටි කෑමෙදිද බීමෙදිද ඇඳීමෙදිද පැළඳීමෙදිද නෑමෙදිද ඇවිදීමෙදිද මේ කොයිම දෙයකදිවත් කරන හැම දෙයකම සීමාවකදී වේදනාව නේද වේදනාව මේක දුකයි මේ දුකම ඔය ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් දුක් ගැන ලෞතර බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ උපදින එකක් දුකයි ජරාවත් දුකයි. ව්‍යාධියත් දුකයි. මරණයත් දුකයි. මේ සියල්ල දුක දැන් අවබෝධ කරගත හැකි දෙයක් තියෙනවා. ඒ අවබෝධ කරගත හැකි දේ මොකක්ද? ජීවිතයේ ස්වභාවය ජීවිතයේ අතහාර්ථය මේ ජීවිතයේ ඇති ඇත්ත මේ ජීවිතයේ ඇත්ත ඒ නිසා සත්‍ය ගරුක මිනිහෙක් වෙන්නයි ලෝතර බුදුහාමුදුරුවෝ අපට බණ කියලා තියෙන්නේ. ඇත්ත මිනිහෙක් වෙන්න. සත්‍ය වචනය කතා කරන මිනිහෙක් වෙන්න. එතකොට ඒක සත්‍ය ක්‍රියාවක් කරගන්න පුළුවන්. බොරු නොකියන මිනිහෙක් වෙන්න. හොරකම් නොකරන කෙනෙක් වෙන්න. වැරදි නොකරන කෙනෙක් වෙන්න. පාරමිතා පුරන කෙනෙක් වෙන්න. දැන් අපිට යම් තැනැත්තෙක් හිඟමනේ අනකොට එයා අපි අභියසට ආවහම අපේ හිතේ හදාගත්තා වූ ඇති කරගන්නා වූ අනුකම්පාවේ යමක් ඔහුට දෙන්න තියනවනම් අඳුම ගානේ නැති බව නැත්නම් නැති බව කියලා මොකද මේක සත්‍ය වචනේ සත්‍ය වචනේ නැති බව කියලා ඔහුට ಗುಣධම් ටිකක් දෙන්න එතකොට මොකද්ද දෙන්න දෙයක් නැති වුණාට හොඳ දෙයක් හදවතට දීලා තියෙනවා. ಗುಣධම් ටිකක් කියා දීලා තියෙනවා. හරි මගක් පෙන්නලා තියෙනවා. වැරද්දක් නම් හදලා තියෙනවා. සතුටු වෙන්න බෑ. දැන් එහෙම යමක් දුන්නා නම් දීලා ඔහුව සුවපත් කරා නම් සතුටටපත් කරා නම් මට කවදා හරි සත්‍යක්‍රියා කරන්න පුළුවන් නේ පින්වත්තුනි. මොකද්ද සත්‍යක්‍රියාව? මම සත්‍ය වශයෙන්ම එකම එක දවසක් එකම එක දුකියෙකුට එකම එක දෙයක් දුන්නු බව ඇත්තයි සත්‍යයි මෙන්න මේ සත්‍ය බලයෙන් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා රටකම ඉන්න මිනිස්සු එක විදිහට මෙහෙම සත්‍යක්‍රියාවක යෙදෙන්න පුළුවන් නම් අපි හැමෝට මේ සත්‍ය බලය පිහිටට එවි. වෙලා තියෙන මිනිස්සු කුරුළු කමෙන්, වෛරයෙන්, කෝපයෙන්, ඊර්ෂාවෙන්, මානෙන් තවත් බොහෝ දෙනෙකුට බනිමින්, දොස් කියමින් කටයුතු සිද්ධ කරලා කවදාවත් මේ තියෙන දුකින් මේ තියෙන ප්‍රශ්න වලින් අපට නිදහස් වෙන්න බෑ පින්නතුනි. අපිට නිදහස් වෙන්න පුළුවන් හොඳම දේ තමයි අපි අපේ වගකීම ඉෂ්ට කරන එක. වෙන කාටවත් නෙමෙයි. Tamanට Tamanගේ වගකීම ඉෂ්ට කරගන්න. Taman Tamanගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න. ජීවිතේ කොයිතා හොඳ දෙයක් කරන්න පුළුවන් වේද? හොඳ දෙයක් කරන්න පුළුවන් වේද? අපේ හැමෝගෙම ජීවිතේ අනතුරක තියෙන්නේ. අපි හැමෝගෙම ජීවිත භයානක තැනක තියෙන්නේ. මේකට අවශ්‍ය කරන්නේ එකම එක දෙයයි ඉවසීමෙන්. ඉවසීමෙන් අනතුර දැනගෙන කටයුතු සිද්ධ කරන එක. අනතුර දැනගෙන කටයුතු සිද්ධ කරන එක. එහෙම කරන්න බැරි කමක් නෑ අපිට. අවශ්‍යම කාරණා ටික ඉතාමත් අවම විදිහට අපි කරමු. ගෙදර ඉන්නකොට හිතේ සැනසෙල්ලට ආගම ධර්මයේ යෙදෙන්න. ඒ කියන්නේ උදේට බුද්ධ වන්දනාව කරන් ඉඩක් තියෙන තරමකට. ඒ බුද්ධ වන්දනාවෙන් පස්සේ හොඳ සත්‍යක්‍රියාවක් කරන්න. තමන්ගේ ජීවිතේ කරපු හොඳම හොඳ එක දෙයක් ගැන හිතලා. හොඳම හොඳ එක දෙයක්. බලන්න හිත පිරෙන්නේ නැද්ද කියලා. බලන්න හිත සතුටු වෙන්නේ නැද්ද කියලා. ඒ වගේම තමන්ගේ ජීවිතේ වෙච්ච බැරද්ද ගැන හිතලා ඒ බැරද්ද පිළිබඳව කල්පනා කරලා වැරද්ද නිවැරදි කරගන්න බලන්න. නිවැරදි කරගත්තොත් එතරම් බලන්න මොකද තියෙන සත්‍යනේ. මාහන්තකව තිබුණු වරද මා නිවැරදි කරගතිමි. ඒ සත්‍යයක් ඒ සත්‍ය බලයෙන් සත්‍ය ක්‍රියාව කරන්න. ඒ සත්‍ය බලයෙන් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙකුට මෙහෙම ඇත්ත කියන එක දෙයක් ඇති. ඇත්ත කියන එක දෙයක් තියෙනවා. ඒ දේ සිහිපත් කරගමු. ජීවිතේ ඕනෑවට වඩා ප්‍රාර්ථනා තියාගෙන අපිට මේ දේ ඕනේ මේ දේ ඕනේ මේ දේ ඕනේ කියන දැන් අපි දැකලා තියෙනවා බොහෝ මාධ්‍ය තුල කියනවනේ යම් කෙනෙකුට කුසගින්නට යමක් කන්නට දුන්නා ඒ යම් පිරිසක් දෙන දේ හැල්ලුවට අගෞරවයට අවමානයට ලක් කර සමහර වෙලාවට gedara හිටියනම් වතුර ටිකක් බිල එක වේලක් දෙකක් කාපු මිනිස්සුත් යම් තැනකට ගියාම ඊට වඩා රසමුසු දේ ගිජුකමට ප්‍රාර්ථනා කරනවනේ. දැන් ඒක තමන්ගේ තමන් විසින්ම සිද්ධ කරගන්නාලද වරදක් නෙමෙයිද? සැබෑව කොතනද වැහුණා? ඒ කියන්නේ මම හිතපු හැටි මම ජීවත් වෙච්ච හැටි මම කාපු හැටි මේ මේක අමතක කළා එතකොට මට ලැබිච්ච හැටි ලැබිච්ච ස්වභාවය ඒ දේ රසමුසු බව, ඒ දේ වටිනාකම, ඒ දේ අගය දෝෂයට ලක් කරනවා. එතකොට Tamange ගාව නොතිබුණු තරම් දෙයක් ලැබිලා තිබුණත් ඒ දේ මදි කියන තැනට අපිපත් වෙන්න හොඳ නැහැ. හැබැයි අපිට වඩා අඩු දෙයක් ලැබුණත් ඒ දේ ප්‍රමාණවත් කියලා. මේ මට ලැබෙන තරම් මේ මට ලැබිච්ච තරම් ඒ දෙයින් සතුටු වෙන්න ඒක ඇත්තනම් මම මට ලැබුණු දෙයින් මම සතුටු වුණා එය සත්‍යයි ඒ සත්‍ය බලයම සත්‍යක්‍රියාව බවට පත් කරගන්න පුළුවන් මේ සත්‍යක්‍රියාවේ ස්වභාවය අපට දුකක් ඇති වෙන හැම වෙලාවකම මේ සත්‍යක්‍රියාව කරන්න පින්නතුනි මේ සත්‍යක්‍රියාව කරා අපේ රටට උපද්‍රව ඇති වෙච්ච හැම වෙලාවකම මහා සංඝරත්නයේ විසින් මේ සත්‍යක්‍රියාව කරනවනේ රතන සූත්‍ර දේශනාව දේශනා කරනවා බොජ්ජංග ආදී සූත්‍ර දේශනාවන් දේශනා කරනවා ඒ සත්‍යක්‍රියාවේ බලයේ බලය අපේ රටට ලැබිලා තියෙනවා ඒවා හොඳට ප්‍රායෝගිකයි ප්‍රත්‍යක්ෂයි දැනුත් ඒ එහෙම නිසා තමයි අපි මේ තරමටවත් සුවපත් වෙලා ඉන්නේ. ඒ සුවපත් භාවය ආරක්ෂා කරගන්න අපි හැමෝම එකාමෙන් එකට හදවතින් බැනෙන්න ඕනේ. හදවතින් බැනෙන්න ඕනේ. මගේ මේ ධර්ම දේශනාව අද දවසේ මේ කාරණා ටික පැහැදිලි කරන්න වෙනත් බහුවිධ විස්තර නොකිය වර්තමානයේ තුල අපේ රටේ මිනිස්සු මෙන්න මේ විදිහටයි හැදෙන්න ඕන හැසිරෙන්න ඕන වැඩ කරන්න ඕනේ කියන අවබෝධයේ පින්නතුනි මේ මේ තුලින් එක මිනිසෙක්යි එක මිනිසෙක්යි හිතට ගන්නවනම් ඒ ඇසූ මිනිස්සෙ හිතට අරගෙන එක තවත් කෙනෙකුට කියා දෙනවනම් මට දහස් ගාණක් බණ නැහැ කමක් නැහැ ඒ එක මිනිස්සේ අහපු බණ තවත් කෙනෙකුට කියා දුන්නා නම් එයම සත්‍යයක් නම් ඒ සත්‍ය බලයෙන් කියලා මට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. මම මගේ හදවතින් නම් මම මේ කාරණා ටික මගේ සදහැති දායකයන්ට පැහැදිලි කරන්න. ඒ පැහැදිලි කරන දේ ඇත්තක්ම. ඒක හදවතින් එක මව්වත් කමින් එක කරුණාවෙන් මෛත්‍රියෙන් මට සත්‍යක්‍රියා කරන්න පුළුවන් මොකද සත්‍යක්‍රියාව මම මේ ප්‍රකාශ කළ සියලු දේ අබ්ජාජයි අවංකයි නිර්මලයි සත්‍යයි කරුණා මෛත්‍රී සහගතයි මේ සත්‍ය බලය ඒකාන්ත වශයෙන්ම රටටත් ලෝකෙටත් ජාතියටත් සියලු දෙනාට සුවපත් භාවයේ පිණිස හේතු වේවා කියන සත්‍යක්‍රියාව අපිට කරන්න පුළුවන්. මම මේ හදවතින්ම ඒ සත්‍යක්‍රියාවයි සිද්ධ කරන්නේ. ඒ නිසා අපි හැමෝම එකට එකතු වෙලා අපේ ජීවිතේ හදමු. ඒ ජීවිතේ වඩාත්ම හැදිය යුතු තැන තමයි පින්නතුනේ හිත හදාගන්න එක. මේක තමයි හදන්න බැරිම දේ. හදන්න අමාරුම තැන ඒ හදාගන්න ඕනෙම තැන මොකද්ද හිත අපි මැරෙනකොට හිත හදාගෙන මැරෙන්න තැනටපත් වෙන්න ඕනේ හිත හදාගෙන මැරෙන තැනටපත් වෙන්න එහෙම වුණාම අපේ ජීවිතයේ හරි වටිනාකමක් තියෙනවා හරි වටිනාකමක් තියෙනවා දැන් බලන්න මේ වටුපැටියා කියන කතාව එයා එයාගේ බැරිකම නේ කියන්නේ. මොකද්ද බැරිකම? සම්තිපක්කා අපතන. මට තටු තියනවා ඇවිදින්න බෑ. පියාඹින්න බෑ මට පාද තියනවා ඇවිදින්න බෑ. මේ ඇත්ත. ඒසා ජීවිතයක අපිට බැරි දේ තේරුම් ගන්න ඕනේ. පුළුවන් දේ තේරුම් ගන්න ඕනේ. වටහා ගන්න නියම වටහාගෙන මගේ ජීවිතේ හොඳ ජීවිතයක් පෞරුෂාත්මක ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ අපේ හිත පුරුදු කරගන්න ඕනේ පින්නතුනි මේ හැම දෙයකටම වඩා අවබෝධයෙන් යුතුව. ඉතින් මේ ධර්ම දේශනාවේදී මා ගොඩක් මේ වර්තමානයේ තුල තියෙන කොවිඩ් අසංගතයට පිළියමක් හැටියට තමයි මේ වට්ටක ජාතකය උපමා කරගෙන ඔයත්තන්ට මම බණ ටිකක් පැහැදිලි කරේ. මේ වෙලාවේ විශේෂයෙන්ම මේ රට එක වෙලාවක මහා යුද්ධයක් තිබුණා වසර 30ක්. මේ වසර 30 යුද්ධය බලන්න එක සත්‍යක්‍රියාවක්. මොකක්ද? මට මේ රට සුවපත් කළ හැකියි කියලා. මට මේ රට සුවපත් කළ හැකි සියලු සතුරන් පරාජය කළ හැකි කියන අදිෂ්ඨානයකට මේ රටේ නායකත්වය ඇවිල්ලා තිබුණේ එදා. ඒ නායකත්වය ඇවිල්ලා ඒ හදවතේ ගොඩනගාගත්තු සත්‍ය ක්‍රියාවම ක්‍රියාවට නැගෙව්වා. සතුරාට එරෙහිව රාජ්‍ය පාලනයේ නිසියාකාරව හසුරවපු නිසා 2009 වෙනකොට අපි මේ රට සුවපත් රටක් බවට පත් වුණා. ඒ එදා හිටපු රාජ්‍ය නායකයාගේ තිබිච්ච වටිනාකම නිසා. අද මේ தත්ත්වයෙන් අත මිදෙන්න මේ ඒකායන මතයක් ඒකායන අදහසක් තියෙන්න ඕන පටු පරමාර්ථ නැතිව. දේශපාලන පරමාර්ථ නැතිව. ඒ ඒ අදිෂ්ඨානයෙන් යුක්තව රටේ රාජ්‍ය නායකයන් සහ අනිකුත් පරිපාලනයේ හැම කෙනෙක්ම එක ගමනක් යන්න ගියොත් අපිට නිදුක් නිරෝගී රටක් ගොඩනගන්න පුළුවන්. විශේෂයෙන්ම අද ධර්ම දේශනාවේදී සිහි කටයුතුමයි ඒ තමයි මෙරටේ පස්වෙනි විධායක ජනාධිපතිව සිටි වර්තමානයේ අග්‍රාමාත්‍යතුමා එතුමන්ගේ ජන්මදිනය අදට යෙදිලා තියෙනවා. ඒ නිසා එතුමන්ට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. අපි පටු වෙන්න ඕනේ නෑ අපි කුහක වෙන්න ඕනේ නෑ. පින්නතුනේ අපි හැමෝම එකක් මතක තබා ගන්න ඕනේ තමයි මේ රට සතුරන්ගෙන් මුදවාගෙන නිදුක් නිරෝගී රටක් බවට එදාපත් කළා සතුරු වදුරු නැති රටක් බවට පත් කළා වර්තමානයේ තුල එතුමන්ට මේ රට තුල ඒ නිදුක් නිරෝගී භාවය ඇති කිරීම සඳහා කාය චිත්ත පීඩාවක් නැතිව চিරාත් කාලයක් යෙන් වැඩ වේවා කියන ආශිර්වාදයේ සත්‍යක්‍රියාව අපි මේ ධර්ම දේශනාවේදී සිද්ධ කළ යුතුයි යුතුයකම් දන්නා මිනිස්සු හැටියට යුතුයකම් දන්න මිනිස්සු හැටියට මොකද මරණ බයෙන් ඇතිගත්තු භීෂණයක් තිබිච්ච කාලයක් නැති කරලා මේ රට සුවපත් කළ නිසා එතුමන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කළා එතුමන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම අපි හැමගේම වගකීමක් සහ යුතුයකමක්. ඒ වගේම වර්තමානයේ තුල රාජ්‍ය නායකයාගේ ඉඳලා ජනාධිපතිතුමාගේ ඉඳලා හැම කෙනෙකුටම අපි ආශිර්වාද කරන්න ඕනේ දොස් කියන්න නෙමෙයි වැරද්දක් තියනම් කියා දෙන්න. ඒ වගේම අපි කවුරුත් එකතු වෙලා උදව් කරමු. කරන්න පුළුවන් රටේ රාජ්‍ය නායකයට අපි හැමෝටම රටට අපිටම කරගන්න පුළුවන් උදව්ව තමයි ඉවසගෙන ඉන්න එක මේ රට නිරෝගී රටක් කරගන්න ඒකම ප්‍රමාණවත් වේවි. එනිසා අපේ හිටපු ජනාධිපතිතුමා එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ ලැබුවා වූ අද දවසේ උපන් දිනයේ ඊ타ත්ම යහපත් උපන්දිනයක් වේවා එතුමාන්ට චිරජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් පත්මන් රජයටත් ඒ වගේම සියලුම මැති ඇමතිවරුන්ටත් සෞඛ්‍ය සේවයේ ඉන්න හැම කෙනෙකුටම වෛද්‍යවරුන්ට කාය චිත්ත පීඩාවක් නැතුව මේ රට ඉහෙන් ගොඩනගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් සිද්ධ කරන්න ඕනේ ඒ වගේම රටේ ලොකු විපතක් ඇති වෙගෙන යන්නේ. බොහෝ දෙනෙක් රෝගීව ඉන්නවා. ඒ රෝගී තත්ත්වයටපත් වෙච්ච සියලුම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම නිරෝධායනය තුල යම් පිරිසක් ඉන්නවනම් ඒ කිසිවෙකුටත් මේ රෝගය නොවැළඳේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. ඒ වගේම මේ රටේ සියලුම ජාතීන්ට සියලුම ආගමිකයන්ට සියලුම රටවැසියන්ට සියලුම ලෝවැසියන්ට මේ වදුර ඇති නොවේවා මේ වදුරින් මේ සියල්ලෝම නිදුක්ව නිරෝගීව සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි අද දවසේ මේ ධර්ම දේශනාව අවසන් කරමු ධර්ම දේශනාවෙන් ලබා ගන්නා වූ මේ ආනිසංස ධර්මය මේ දායකත්වයේ ධර්ම ඇත්තන්ගේ නමින් නැසී මිය ගියා වූ යම් තාක් ඥාතින් ඉන්නවනම් ඔබ නමින් නැසී මිය ගියා වූ යම් තාක් ඥාතින් ඉන්නවනම් ඒ සියල්ලෝ පරලෝක වශයෙන් සුඛී සුවපත් භාවයටපත් වෙත්වා ජීවත් සිටින ඔබේ මව්ද මව්පියන් ඇතුළු gedara dora සාමය සමගිය සෞභාග්‍ය රැකී ආරක්ෂා කටයුතු දියුණුව නිරෝගීකම ඇති වේවා මෙලොව සැනසෙල්ල පරලොව සුගතිය අවසන අමාමා නිවන් සැපතම අපි හැමෝටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා අචිරං රක්ඛන්තු මේ ගරුම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආචිරං රක්ඛන්තු දේශනං ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබාගත් කුසලානිසංස බලයෙන් ඔබ අප හැමෝටම අමාමා නිවන් සපත හේතු වාසනා වේවා කියලා සාදු කියලා වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවං තුතේ ආයුරාෝග්‍ය සම්පත්තී සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු සිර දිනාටම තෙරුවන් සරණයි එම ධර්මානුශාසනාව පැවැත්වුවේ මාතර එල්ගිරිය කහවිල්ගොඩ පුරාණ රජ මහා විහාරාධිපති මාතෘදි ශ්‍රී ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ විධායක සභික ශ්‍රී මහින්ද පරිවේනාධිපති ප්‍රවීණාචාර්ය දර්ශනපති පූජ්‍යපාද පරදුව ජිනරතන ස්වාමීන් වහන්සේ Thank you. සියලුට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබටත් මෙවන් ධර්ම දේශනාවක දායකත්වයේ ලබා ගත හැකි කතා කරන්න ජාතික ගුවන්විදුලියේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40 ධර්ම දේශනාවක සංයුක්ත තැටියක් වූ කැසට් පටියක් ලබා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න 0111 710 82 දුරකථන අංකයට ඔබට පෙරවන් සරණයි